ඒ නිසා හැම සියලු දෙනාටම අපි තාමත් මෛත්‍රී සිතින් යුතුව ආරාධනය කර සිටිනවා මේ විශේෂ මාර්ගය අලුත් නිර්දේශය අලුත් පරිච්ඡේදය ඊ타ත්ම සදහැ සිතින් ධර්ම ශ්‍රවණාභිලාෂීව මේ සඳහා සහ සම්බන්ධ වෙන්න කියන ආරාධනය හැම සිළු දෙනාටම අපි මේ මොහොතේදී සිදු කරනවා. බදත්තාචාර්ය බුද්ධඝෝෂ මාහිම්පාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ සංයුත නිකායේ දේශනා කොට වදාළ ශීලී පතිත්තහය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතන් කියන මේ ගාථා රත්නය මුල් කරගෙන තේරවාදී භාවනා මාර්ගය මුලපතන් විස්තර විවරණය කරන්න යෙදුණු විශුද්ධි මාර්ගය ඒ තේරවාදී භාවනා මාර්ගය ඊ타ත්ම පිළිවෙලින් ඊ타ත්ම විචිතුරු විදිහට විශුද්ධි මාර්ගයේ රචනා කරලා පැහැදිලි කරලා විස්තර කරලා තියෙනවා එතකොට මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය අතීතයේ පටන් අපේ තේරවාදී භික්ෂුන් වහන්සේලා අතරේ සම්භාවනාවට පාත්‍ර වෙච්චි තමන්ගේ භාවනාව ඉදිරියට විස්තර කරගන්න ඊ타මත්ම බහුල වශයෙන්ම ඊ타මත්ම ඕනෑකමින් පරිහරණය කරපු ග්‍රන්ථ රත්නය. ඒ විතරකුත් නෙමෙයි සමස්ත ලෝකේ පුරාවටම තේරවාදී විතරක් නෙවෙයි තේරවාදී නොවන අය පවා මහා ඉහළින් වර්ණනා කරන්නට ඉදෙන ප්‍රශස්ත ග්‍රන්ථයක් තමයි විසුද්ධි මාර්ගය. එන අදට අද වර්තමානයේදීත් අපට අපේ භවනා මාර්ගය විස්තර කර ගැනීමේදී ඊ타මත්ම වටිනාවන භාවනා මඟ පෙන්වීමක් විෂිතුරු පැහැදිලි කිරීමක් මේ විසුද්ධි මාර්ගය අපිට තියෙනවා. ඉතින් ඒ නිසා විසුද්ධි මාර්ගයේ මුලපටන් අපි විස්තර කරගන්නවා කියලා කියන්නේ අපි මේ තේරවාදී භාවනා මාර්ගය නැවත වාරයක් ජීවමාන කරවන්න දරන උත්සාහයක් බවට පත් වෙන්නේ. අද සමහර වෙලාවට අපේ භාවනා මධ්‍යස්ථාන අපේ ආරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේලා ගිහි පින්නතුන් මේ භාවනාවට විශාල වශයෙන් උනන්දුවක් දක්වන කාලයක සමහර වෙලාවට මේ භාවනා මාර්ගය අපි හරියාකාරව කොහොමද ඉදිරියට විස්තර කරගන්නේ කියන ගැටලුවලට මුහුණ දෙන අවස්ථාවන් තියෙනවා. ඒත් සමගම නොඑක් නොඑක් විෂදෘෂ මතවාදයන් සමාජගත වෙමින් මේ බෞද්ධ භාවනා මාර්ගය හැල්ලුවට ලක් කරන තත්ත්වයන් ඇති වෙන වටපිටාවක මේ භාවනා මාර්ගය විස්තර කරගන්න අපිට විසුද්ධි මාර්ගයෙන් ලැබෙන මඟ පෙන්වීම පිටුවහල අතිශය වැදගත්. මේ විසුද්ධි මාර්ගයට සමහර වෙලාවට ඇතැම් අය චෝදනා එල්ල කරනවා. ඒ චෝදනා එල්ල කරන්නෙම මේ විසුද්ධි මාර්ගය හරියට කියවා ගැනීමට නොහැකි වෙච්ච නිසා සහ එහි භාවනාව නිසියාකාරව ප්‍රායෝගිකව යෙදෙන්න නොහැකි වෙච්ච නිසා මේ භාවනාව ප්‍රායෝගිකව භාවිත කරපු කෙනෙක් මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථයට කිසිම වෙලාවක දොස් කියන්නේ නැහැ මොකද මේ හැම දෙයක්ම ඉතාමත්ම ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ප්‍රායෝගිකව විස්තර කරගන්න පුළුවන් කරුණු කාරණා තමයි බුදුගෝසාචාර්යන් වහන්සේ අපිට මේ විශේෂ මාර්ගය පැහැදිලි කරන්නේ. එතන ඒ අතරේ මේ සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ කියන ගාතහරත්යෙන් පටන් ගත්ත මේ නිවන් මාර්ගය විශේෂ මාර්ගයේ විස්තර කරනවා සීල නිර්දේශයෙන් සීල නිර්දේශයෙන් අනතුරුව දුතාංග නිර්දේශයකින් ඒ සීලය තවදුරටත් පිරිසිදු කරගන්නේ තවදුරටත් ශක්තිමත් කරගන්නේ ඔපණංවා ගන්නෙ කොහොමද කියන කාරණේ පැහැදිලි කරනවා. දැන් එතනින් ඉදිරියට සීලේ ශක්තිමත් කරගත්ත යෝගාවචරයේ භික්ෂුවක් ඒ සීලයෙන් ඔබ්බට ගිහිලා තමන්ගේ සමාධිය කොහොමද වඩා ගන්නට තමන්ගේ භාවනා මාර්ගය ආරම්භ කරන්නේ කොහොමද? ඒ සඳහා මේ භාවනා මාර්ගයට අදාළ මූලික වටපිටාව පැහැදිලි කරන්න තමයි කම්මට්ටාන ගහන නිර්දේශය එහෙම නැත්නම් කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය විශේෂ මාර්ගය රචනා කරන්නේ. ඒ නිසා දුතාංග නිර්දේශන අනතුරුව කර්මස්ථාන ග්‍රහණ නිර්දේශයේ තුන්වෙනි නිර්දේශ විදිහට මේ විශේෂ මාර්ගයේ අපට පැහැදිලි කරන්නේ. එතන අපි ඊ타මත්ම වමනාවෙන් අපට හැකිය ආකාරයෙන් මේ විශේෂ මාර්ගයේ කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ සහ සම්බන්ධන සුපින්නතුන්ට ගෞරවනීය මේ වැඩසටහන් ශ්‍රවණය කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාට තමන් වහන්සේලාගේ භාවනා මාර්ගය තම තමන්ගේ භාවනා මාර්ගය ආරම්භ කරන්න අවශ්‍ය මූලික අඩිතාලම බුදුගෝසාචාර්යන් වහන්සේ මේ කම්මට්ටාන ගහන නිර්දේශයෙන් අපිට ලබා දෙනවා. ඒ නිසා අපි මේ කම්මට්ටාන ගහන නිර්දේශයත් අපි මේ දක්වා සාකච්ඡා කරපු මේ සීල නිර්දේශය, දුතාංග නිර්දේශය වාගේ ඊටමත් පිළිවෙලින් සාකච්ඡා කරමු. කියන ආරාධනය මතක් කිරීමත් සමග අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද තුන්වෙනි නිර්දේශය තුන්වෙනි පරිච්ඡේදය විසුද්ධි මාර්ගයේ කම්මට්ටාන ගහන නිර්දේශය. දැන් අපි සීල නිර්දේශය පැහැදිලි කරා සීල නිර්දේශය අවබෝධය සීල නිර්දේශය පිළිබඳව අවබෝධය ඇති කරගෙන තමන්ගේ සීලය රකින්නේ කොහොමද? සීලය ශක්තිමත් කරගන්නේ කොහොමද කියන මනා වැටහීමක් ඇති වෙන යෝගාවචරයේ ගිහි කෙනෙක් නම් පංචශීලයෙන් භික්ෂුවක් නම් සාමණේර සීලයෙන් උපසම්පදා ශීලයෙන් තමන්ගේ සීලේ ශක්තිමත් භාවයට පත් කරගන්න මේ සතර සංවර ශීලය ශක්තිමත් කරගත්ත කෙනාට ඒ ශීලයේ තවදුරටත් පිරිසිදු භාවයට පත් කරගන්න තවදුරටත් ඔප්නංව ගන්න දොතාංග නිර්දේශය තුළින් අල්පේච්ඡතා ආදී ගුණාංග වැඩි දියුණු කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නා ඒ අල්පේච්ඡතා ආදී ගුණාංග Tamanගේ సంతානය තුළ වැඩෙනකොට තමයි අපේ ශීලය ලස්සන වෙන්නේ. මේ ශීලය ඔප්නැන් වෙන්නේ. මේ නිසා අපට සඳහන් කරනවා බුදුගොස් මහා ස්වාමින් වහන්සේ මේ කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය ආරම්භ කරමින් සඳහන් කරනවා ඉදානි යස්මා එවං දුතංග පරිහරණ සම්පාදිතේහි අප්පිච්ඡතාදීහි ගුණේහි පරියෝදාතේ ඉමස්මින් ශීලේ පතිත්තිතේන ශීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්ති වචනතු චිත්ත සීසේන නිද්දිඨෝ සමාධි භාවේ තබ්බෝ සෝච අතිසංකේපදේශිතත්තා විඤ්ඤාතුම් පිතාවන සුකරෝ පගේව භාවේතුම් තස්මා තස්ස වික්තහාරංච භාවනා නයංච දස්සේතුම් ඉදං පඤ්ඤකම්මං හෝති ඉදානි දැන් යස්මා යම් හේකින් එවං දුතංග පරිහරණ සම්පාදිතේහි අප්පිච්ඡතාදීහි ගුණේහි මේ දුතාංග පරිහරණය කිරීම ආදීන් සම්පාදනය කරගන්ට යෙදුණු අල්පේච්ඡතා ආදී ගුණාංගයන්ගෙන් පරියෝදාතේ ඉමස්මින් සීලේ පතිත්තිතේන පිරිසිදු භාවයට පත්වෙච්ච ඔප්නැන් වුණු මේ සීලේ පිහිටියා වූ යෝගාවචරයා විසින් සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්ති වචනතු මේ ආරම්භයත් සඳහන් කරපු මේ සීලේ පතිත්තහය අනාදී ගාථා රත්නයේ කියපු වචනේ වශයෙන් චිත්ත සීසේන නිබ්බිත්වෝ සමාධි භාවයේ තබ්බෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු තැන චිත්තං කියන වචනෙන් අදහස් කරේ සමාධි භාවනාව. පඤ්ඤං කියලා කියේ විදර්ශනාව. මේ නිසා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු තැන චිත්ත කියන වචනෙන් අදහස් කරපු සමාධිය දැන් වඩන්ඩ මේ යෝගාවචරය සූදානම් වෙන්න ඕනේ. එහෙමනම් තමන්ගේ නිවන උදෙසාවන මේ නිවන් මාර්ගය සම්පාදනය කරගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයේ ඒ යෝගාවචරයා තමන්ගේ ශීලයේ ශක්තිමත් කරගත්තා. අල්පේච්ඡතා ආදී ගුණාංගයන්ගෙන් මේ ශීලයේ තවදුරටත් හැඩවැඩ කරගත්තා. ඒ ශීලය රකිමින් ඒ ශීලයෙන් ඔබට චිත්තං භාවයේ කියපු ආකාරයෙන් සිත වඩන්ඩ එහෙමත් නැත්නම් සමාධි භාවනාව වඩන්න ආරම්භ කරන්න ඕනේ. ඒ සමාධි භාවනාව වැඩි යුතුයි කියන මේ දේශනාව චිත්තං පඤ්ඤංච භාවයන් කියලා භාග්‍යවතුන් වහන්සේ චිත්තං කියන මේ එක වචනින් දේශනා කරාට ඒක අතිශය සංක්ෂේප දේශනාවක් නිසා මේ දේශනාව අනුව අපිට මේ කොහොමද සමාධි භාවනාව වඩන්නේ කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා බුදුගොස් ආචාර්යයන් වහන්සේ අපිට සඳහන් කරනවා සෝච අතිසංකේප දේශිතත්තා ඒ චිත්තං භාවයේ කියපු දේශනාව අතිශය සංක්ෂිප්ත දේශනාවක් නිසා විඤ්ඤාතුම් පිතාවන සුකරෝ අවබෝධ කරගන්නවා කියන එක පහසුවක් නෙමෙයි. පගේව භාවයතුම් අවබෝධ කරගන්න කොහොමද වඩන්නේ කියලා තේරුම් ගන්න බැරි වෙනකොට වඩනවා කියන එක ගැන අපිට කියන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ නිසා වඩනවා කියන එකත් පහසු නැහැ. ඒ නිසා තස්මා තස්ස විත්තහාරංච භාවනා නායංච දස්සේතුම්. ඒ චිත්තං භාවයේ කියපු සමාධි භාවනාව වැඩිම පිළිබඳව විස්තර වශයෙන් ඒ වගේම භාවනා ණයක් දක්වමින් විස්තර වශයෙන් මේ භාවනා ණය දක්වමින් අපට කියනවා පඤ්ඤ කම්ම කිහිපයක් දක්වනවා. ඉදං පඤ්ඤ කම්මං හෝති. මෙන්න ප්‍රශ්න කිහිපයක් අපිට ඉදිරිපත් කරනවා. මොනවද ප්‍රශ්න? කෝ සමාධි. කේනත් හේන සමාධි. කානස්ස ලක්ෂණ රච ලක්ඛන රස පච්චපට්ඨාන පදත්තානානි. කතිවිධෝ සමාධි. කෝචස සංකිලේසෝ. කිං වෝදානං. කිං කතං භාවේ තබ්බෝ. සමාධි භාවනාය හෝ ආනිසංසෝ. ඒ අනුව ප්‍රශ්න කිහිපයක් අපිට කියනවා මොනවද? කෝ සමාධි සමාධිය කියන්නේ කුමක්ද? කේනත් හේන සමාධි සමාධිය කියන්නේ කවර අර්ථයකින්ද? පානස්ස ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තානානි මේ සමාධියේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන දේවල් මොනවද? කතිවිදෝ සමාධි සමාධිය කී වැදෑරුම්ද කෝචස සංකිලේසෝ මේ සමාධියට අදාළව සංකිලේශ එහෙම නැත්නම් කිලිටිවන ආකාරයන් මොනවාද කිං වෝදානං සමාධිය පිරිසිදු කරගන්නේ කොහොමද කතම් භාවිතබ්බෝ මේ සමාධි භාවනාව වැඩි යුත්තේ කෙසේද සමාධි භාවනාය කෝ ආනිසංසෝ සමාධි භාවනාවේ ආනිසංස නම් කවරේද මෙන්න මේ විදිහට ප්‍රශ්න කිහිපයක් මුලින් අහලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් බුදුගොස මහා ස්වාමින් වහන්සේ මේ විශේෂ මාර්ගය ඉදිරියට අපිට පැහැදිලි කරනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය කෝ සමාධි කියන ප්‍රශ්නේ අපිට අහලා ඒ කෝ සමාධි කියන ප්‍රශ්නෙට අපිට උත්තර දෙනවා. සාරම්භ කරනවා මේ පිළිතුරු දීම తත්‍රිදං විස්සජ්ජනං මෙන්න එහි විසදීම කෝ සමාධීති කෝ සමාධි යනු සමාධි බහුවිදෝ සමාධිය කියන එක බොහෝ වැදෑරුම් වෙනවා. නානප්පකාරකෝ නොඑක් ආකාරයි. තං සබ්බං විභාවේතුං ආරම්භමානං ඒ සියල්ල සමාධියකේ වැදෑරුම්ද කොයි ආකාරයෙන්ද කියලා මේ සියල්ලම පැහැදිලි කරන්න යනකොට කියනවා විස්සජ්ජනං අදිප්පේතත් අදිප්පේතං චේත චේව අත්ථං න සාධීය මේ සමාධිය කියන්නේ මොකක්ද කියලා තව තවත් වැඩි වශයෙන් විස්තර පැහැදිලි කරන්න යනකොට අපිට මේ ඉදිරියේ මේ සමාධියේ පිළිබඳව තව වෙන වෙන කරුණු කාරණා දක්වන්න තියෙන නිසා ඒ අදාළ කරුණු කාරණා දක්වන්න බැරි වෙලා අපට කියන උත්තරින්ච වික්ඛේ පායසංවත්තේය. මත්ෙහි මේ සිත වික්ෂිප්ත භාවයට පවතිනවා. තස්මා ඉදාදිත්තේට මේව සඳහාය පදාම. ඒ නිසා මේ සමාධි භාවනා නිර්දේශයේ මේ කම්මට්ටාන ගහන නිර්දේශයේ සමාධිය කියන්නේ මොකක්ද කියලා අදහස් කරගත්ත භාවනාවේ සමාධිය කියන්නේ මොකක්ද කියන එක විතරක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමාධිය කියන වචනේ නොඑක් ආකාරයේ තේරුම් තියෙනවා. ඒ සමාධිය කියන වචනේ හැම තේරුමක්ම පැහැදිලි කරන්න ගත්තොත් අපිට මේ භාවනා මාර්ගය පැහැදිලි කරගන්න බැරි වෙනවා. ඒ නිසා භාවනා මාර්ගයට අවශ්‍ය වෙන සමාධියේ වචනාර්ථය සමාධිය කියන අර්ථය පැහැදිලි කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමින් සඳහන් කරනවා. කුසල චිත්තේ කග්ගතා සමාධි සමාධිය කියලා කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය. සමාධිය නම් කුසල් සිත පිළිබඳව ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා කියන්නේ. එhmenan අපි නොඑක් නොඑක් චිත්ත ඒකාග්‍රතාව තියෙන්න පුළුවන්. අකුසලයක් කරන කෙනාගේ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. සමහර වෙලාවට හිතනද දරුණු අකුසලයක් කරපු කෙනාට ඒ අකුසලය නිරන්තරයෙන්ම මතකෙට එනවා. ඔහුට ඒන් සිත ඉවත් කරගන්න අමාරුයි. ඒක නැවත නැවතත් සිතට වද දෙනවා. එතකොටත් තියෙනවා සිතේ ඒකාග්‍රතාවය. හැබැයි ඒක මිච්ඡා සමාධියක්. ඒක අපි මේ කතා කරන සමාධිය කියන තැන තියෙන සමාධිය නෙමෙයි. ඒකත් එක්තරා සමාධියක්. හැබැයි මේ භාවනාවේ අපි කතා කරන්නේ ඒ සමාධිය නෙමෙයි. මෙතනදී අපි කතා කරන්නේ කුසල සිත පිළිබඳ ඒකාග්‍රතාවය. ඒ නිසා අකුසල සිත පිළිබඳව ඒකාග්‍රතාවය කියන එක අපි මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරන්නේ සම්මා සමාධිය කියලා කියන්නේ. සම්මා සමාධියට අයත් වන කුසල චිත්ත ඒකාග්‍රතාවය තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ නිසා සමාධිය කියලා කියන්නේ එහෙනම් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි. කේනත් හේන සමාධි. සමාධිය කියලා කියන්නේ කවර අර්ථයකින්ද? සමාධිය කියන අර්ථය අපිට පැහැදිලි කරනවා. කේනත් හේන සමාධීති සමාදානත් හේන සමාධී සමාදාන අර්ථයෙන් තමයි සමාධිය කියලා කියන්නේ. කිමිදං මොකක්ද මේ සමාදාන අර්ථය සමාදානය කියලා කියන්නේ? කිමිදං සමාදානං නාම කුමක්ද මේ සමාදානේ නම්? ඒකාරම්මනේ චිත්ත චේතසිකානං සමං සම්මාච ආදානං තපනන්ති උත්තං හොති. එක ආරම්මණයක එක අරමුණක චිත්ත චෛතසික ධර්මයන් විසිරෙන්න දෙන්නේ නැතිව එක අරමුණක මනාව තියනවා නම් සමං සම්මාච ආධානං මනාව තබනවා නම් එhmeනම් අපේ සිත නොඑක් නොඑක් අරමුණු අරමුණු වල විසිරීම තමයි අපේ සිතේ ලක්ෂණය. ඒ නොඑක් නොඑක් අරමුණු වලට විසිරෙන්න දෙන්නේ නැතුව අපේ සිතත් ඒ සිත හා බැඳුණු ධර්මතා සමුදාය කියන චෛතසික ධර්මයක් නොඑක් නොඑක් අරමුණු වලට විසිරෙන්න දෙන්නේ නැතුව එක අරමුණක පවත්ව ගන්නවා නම් අන්න ඒකට කියනවා සමාදානය කියලා. ඒ නිසා සමාධි කියලා කියන්නේ මෙන්න මේ සමාදාන අර්ථයෙන්. ඒ නිසා සිත නොවිසිරී තබා ගැනීම කියන එක තමයි සමාදානය කියලා කියන්නේ. ඒ නිසා අපට තවදුරටත් පැහැදිලි කරනවා ඒකාරම්මනේ චිත්තචේතසිකානං සමං සම්මාචාදහනං තපනන්ති උත්තං හෝති තස්මා යස්ස ධම්මං යස්ස ධම්මස්සානුභාවේන යම් ධර්මයක ආනුභාවයෙන් ඒකාරම්මනේ චිත්තචේතසිකා චිත්තචේසික ධර්මය එක අරමුණක සම්මා සමං සම්මාච අවික්ඛිපමානා අවික්ඛින්නාච හුත්වා තිත්තන්ති සමව මනාව අවික්ෂේපව විසිරෙන්නේ නැතිව පවත්ව ගන්නවා නම් ඉදං සමාදානං මෙන්න මේ ධර්මයට සමාදානය කියලා කියනවා. ඒ අනුව අපේ සිත අපිට හැකි වෙනවා නම් නොඑක් නොඑක් අරමුණු වල විසිරෙන ලක්ෂණයේ තියෙන සිත ඒ නොඑක් නොඑක් අරමුණු වල විසිරෙන්න දෙන්නේ නැතුව එක අරමුණක අපට අඛණ්ඩව පවත්වා ගන්න ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ කවර ධර්මයක් හේතුවෙන්ද අන්නේ ධර්මයට තමයි සමාදානය කියලා කියන්නේ ආන්න ඒ සමාදාන අර්ථයෙන් තමයි සමාධිය කියලා කියන්නේ අපේ සිත නොඑක් නොඑක් අරමුණු වල විසිරෙන්න දෙන්නේ නැතුව එක අරමුණක ඍජුව පවත්වන්න මනාව පවත්වා ගන්න අවික්ෂේපව පවත්වා ගන්න විසිරෙන්නේ නැතුව පවත්වා ගන්න තියෙන හැකියාව තමයි සමාදාහන කියලා කියන්නේ. ආන්න ඒ සමාදාහන අර්ථයෙන් අපි මේ සමාධිය කියන වචනය පාවිච්චි කරනවා. සකේනත් එහෙන සමාධි කුමන අර්ථයකින්ද මේ සමාධියක් කියලා කියන්නේ? සමාධියේ තේරුම තමයි අපි සිත විසිරෙන්නේ නැතුව පවත්වා ගන්නවා කියන තේරුම. කානස්ස ලක්කන රස පච්චපත්තාන පදත්තානානි ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන දේවල් මොනවද? ඒ සමාධියේ තියෙන ලක්ෂණ මොනවද? රස මොනවද? පච්චුපට්ඨාන මොනවද? පදට්ඨාන මොනවද? ලක්ෂණ කියලා කියන්නේ යම්කිසි ස්වභාව ලක්ෂණයකට ලක්ෂණ කියලා කියන්නේ ස්වභාවය. එවනම් සමාධියේ තියෙන ලක්ෂණය මොකද්ද? සමාධියේ ලක්ෂණය තමයි අවික්කේප ලක්ෂණෝ සමාධි. අවික්ෂේප ලක්ෂණය තමයි සමාධිය ලක්ෂණය. සමාධිය කියන්නේ අපේ සිත විසිරෙන්නේ නැතුව පවත්වා ගන්න එක. සමාධිය ස්වභාවය, සමාධිය ලක්ෂණය, සමාධිය ස්වභාවය තමයි අපි සමාධිය අඳුරගන්නේ මොන ස්වභාවයෙන්ද? සිත විසිරෙන්නේ නැතුව අපිට එක අරමුණක අකණ්ඩව පවත්වන්න පුළුවන් නම් අන්න ඒ සිතේ නොවිසිරීම තමයි සමාධියේ තියෙන ස්වභාවය ලක්ෂණය කියලා කියන්නේ. රස කියලා කියන්නේ කෘත්‍යයද? යමකින් කරන කටයුත්ත මොකද්ද? කෘත්‍යය මොකද්ද? රස පිළිබඳව සඳහන් කරනවා සමාධිය වික්කේප විද්ධාංශන රසෝ වික්ෂිප්ත භාවය විද්වංශනය කරන රසයක් තමයි සමාධියට තියෙන්නේ කියලා සඳහන් කරනවා. වික්කේප විද්වංශන රසෝ වික්ෂිප්ත භාවය විද්වංශනය කරනවා විසිරුවලා දානවා වික්ෂිප්ත භාවය නැති කරලා දානවා සුණු විසුණු කරලා දානවා ඒ වික්ෂිප්ත භාවය විද්වංශනය කිරීම සමාධියේ කෘත්‍ය බවට පත් වෙනවා අවිකම්පන පච්චුපට්ඨානෝ කම්පනය නොවීම පච්චුපට්ඨානයයි පච්චුපට්ඨානය කියලා කියන්නේ පච්චුපට්ඨානය කියලා කියන්නේ අපිට වැටහෙන ආකාරයට සමාධිය කියන එක අපට වැටහින්නේ කොහොමද? අවිකම්පන පච්චපත්තහනෝ. අපේ සිත කම්පාවටපත් වෙන්නේ සිත කම්පණයටපත් වෙන්නේ නැතුව එක විදිහට පවතිනවා. අන්න කම්පණයටපත් වෙන්නේ කියලා කියන්නේ මේක තමයි අපිට සමාධිය වැටහෙන ආකාරය. කම්පණයටපත් වෙන්නේ මොකකින්ද සිත? අපේ සිත විසිරුවන උද්දච්චය කියන නීවරණ ධර්මයක් තියෙනවා. උද්දච්චය කියන නීවරණ ධර්මයේ ලක්ෂණය වෙන්නේ අපේ සිත විසිරුවලා දාන එක. විසුරලා දාන එක. නොඑක් නොඑක් අරමුණු වලට අපි පත් කරන නිරන්තරයෙන්. අපිට ඒක අරමුණක අකණ්ඩව පවත්වා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැතුව නොඑක් නොඑක් අරමුණු වලට අපේ සිත විසිරුවා හරින ලක්ෂණය තමයි කියන්නේ උද්දච්චය කියලා. මෙන්න මේ උද්දච්චය නිසා වෙන අපේ සිත කම්පාවටපත් වෙනවා. මේ සමාධියේ සමාධිය අපිට වැටහෙන ආකාරය කොහොමද? සමාධිය අපිට පැහැදිලි වෙන ආකාරය තමයි මේ උද්දච්චය නිසා වෙන සිත කම්පාවටපත් වෙන්නේ. නැතුව පවතිනවා කියන එක. ඒ නිසා ඒකට කියනවා අවිකම්පන පච්චපත්තහම කියලා. සමාධිය අපිට වැටහෙන්නේ අවිකම්පන වශයෙන්. පදත්හන කියලා කියනවා සුඛිනෝ චිත්තං සමාධිය තීති වචනතෝපන සුඛමස්ස පදත්තහනං මේ සමාධියේ පදත්තහනේ පදත්තහනේ කියලා කියන්නේ ආසන්නතම කාරණය. සමාධියට තියෙන ආසන්නතම කාරණය. මොකක් නිසාද සමාධිය ඇති වෙන්නේ ආසන්නයෙන්ම කවර හේතුවක් නිසාද සමාධිය ඇති උනේ? සුඛිනෝ චිත්තං සමාධියති කියලා කියන්නේ. සුඛයෙන් තමයි සමාධිය හටගන්නේ. ඒ නිසා සමාධිය පදත්තහනේ බවට පත් වෙන්නේ සුඛය. අපි සමාධිය පිළිබඳව ඉගෙන ගන්නකොට සමාධිය පිළිබඳව හදාරනකොට පැහැදිලි කරගන්නකොට මෙන්න මේ ලක්ෂණ රස පච්චපත්තහන පදත්තහන වශයෙන් සමාධිය අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. මොනනම් ලක්ෂණ වශයෙන් අවික්ෂේප ලක්ෂණයයි කෘත්‍ය වශයෙන් වික්ෂිප්ත භාවයේ විද්වංශනය කරන කෘත්‍යයයි පච්චුපට්ඨහන වශයෙන් වැටහෙන ආකාරයේ වශයෙන් අවිකම්පන පච්චුපට්ඨහනයයි පදත්තහන හිමත් නැත්නම් ආසන්නතම කාරණේ වශයෙන් සුඛ පදත්තහනයි අන්න සමාධියේ කාණ සලක්කන රස පච්චුපට්ඨහන පදත්තහනානි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කතිවිධෝ සමාධි සමාධිය කී වැදෑරුම්ද කතිවිදෝ සමාධීති සමාධිය කීවදෑරුම්ද කියන ප්‍රශ්නය අහලා අපිට කියනවා අවික්කේප ලක්ෂණේන තාව ඒකවිදෝ. මේ සමාධිය කියන එක අවික්ෂිප්ත ලක්ෂණයෙන් අවික්ෂේප ලක්ෂණය කියන ලක්ෂණයෙන් එක්වදෑරුම්. ඒ නිසා මොන සමාධිය කීවත් ඒක සිත අවික්ෂේප භාවයට පත් කරන සමාධියක් ඒ නිසා එක්වදෑරුම් ආකාර සමාධියක් තියෙනවා. දෙවදෑරුම් සමාධියක් තියෙනවා. උපචාර අර්පණා වශයෙන් උපචාර අප්පනා වශයෙන් දුවිදෝ උපචාර සමාධි අර්පණා සමාධි වශයෙන් සමාධිය දෙවදෑරුම්. ලෞකික ලෝකෝත්තර වශයෙන් සමාධිය දෙවදෑරුම්. සප්‍රීතික නිප්‍රීතික වශයෙන් ඒක ඇත්තටම අපි අප්‍රීතික කියලා වෙතම දාලා තියෙන එක නිප්පීතික කියලා තමයි පාලියේ තියෙන්නේ. සප්පීතික නිප්පීතික වශයෙන් සමාධිය දෙවදෑරුම්. සුඛසහගත උපේක්ඛාසහගත වශයෙන් සමාධිය දෙවදෑරුම්. ඒ වගේම තමයි ත්‍රිවිධ සමාධියක් තියෙනවා. තෙවදෑරුම් සමාධියක් තියෙනවා. හීන මජ්ජිම ප්‍රනීත වශයෙන් සමාධියට වැදෑරුම්. සවිතක්ක සවිචාර අවිතක්ක සවිතක්ක සවිචාර ආදී වශයෙන් කියලා මෙතනද කියන්නේ සවිතක්ක සවිචාර ආදී වශයෙන් සමාධිය තුන් වැදෑරුම්. පීති සහගත ආදී වශයෙන් සමාධිය තුන් වැදෑරුම්. පරිත්ත ආරම්මන පරිත්ත මහග්ගත අපමාන වශයෙන් සමාධිය වැදෑරුම්. ඒ එක එකක් අපි ඉදිරියට සාකච්ඡා කරනවා. සතරවැදෑරුම් සමාධියක් තියෙනවා දුක්ඛ පටිපදා දන්දහ විඤ්ඤා යනාදී වශයෙන් සමාධිය සතර වැදෑරුම්. ඒ වාගේම පරිත්ත අපරිත්ත ආරම්මනාදී වශයෙන් සමාධිය හතර වැදෑරුම්. ඒ වාගේම චතුර්ථ ධානාංග වශයෙන් සමාධිය සතර වැදෑරුම්. ඡාන භාග්‍යාදී වශයෙන් සමාධිය සතර වැදෑරුම්. කාමාවචර කාමාවචරාදී වශයෙන් සමාධිය සතර වැදෑරුම්. අධිපති අධිපති වශයෙන් සමාධිය සතර වැදෑරුම්. පංචවිධ එකක් තියෙනවා පංචවිධ වර්ග කිරීමක් තියෙනවා සමාධිය පංචක ධානාංග වශයෙන් සමාධිය පංච වැදෑරුම් පස් වැදෑරුම්. ඒතර මෙන්න මේ විදිහට සමාධිය කතිවිධෝ කියන කෙවැදෑරුම්ද කී වැදෑරුම්ද කියන ප්‍රශ්නේ අපිට කෙටියෙන් ඉස්සලා පැහැදිලි කරනවා. මේ විදිහට කෙටියෙන් පැහැදිලි කරන බුද්ධඝෝසාචාර්යන් වහන්සේ විසුද්ධි මාර්ගයේ නැවතත් සමාධිය අපිට දැන් විස්තර වශයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ආරම්භ කරනවා. අපිට මතකයි ශීලය පැහැදිලි කරනකොටත් කතිවිදං චේතං ශීලං කියලා මේ ශීලය එක්වැදෑරුම් දෙවැදෑරුම් තුන්වැදෑරුම් නන්දේශන් නොඑක් නොඑක් විදිහට අපි ශීලය පැහැදිලි කරා. මේ විදිහට ධර්මයක් නොඑක් නොඑක් වශයෙන් බෙදා දැක්වීමේ හැකියාව තමයි බුදුරජාණන්සේගේ තේරවාදී ධර්මයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඒකයි අපි මේ තේරවාදී ධර්මයට විභජ්‍යවාදයක් කියලා කියන්නේ. මේක බෙද බෙදා දැක්වීමේ හැකියාවක් තියෙනවා. සභාග්‍යතුන් වහන්සේ යම් පැහැදිලි කිරීමක් කරනකොට ඒ පැහැදිලි කිරීම හැම ආකාරයෙන්ම බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා දක්වනවා. බුදු ගෝසාචාර්යන් වහන්සේත් අපිට ඒ බුද්ධ වචනය අනුව යමින් මේ සමස්ත විසුද්ධි මාර්ගේ පුරාවට මේ හැම අර්ථකථනයක්ම නොඑක් නොඑක් විදිහට බෙද බෙදා දක්වනවා. සීලය පැහැදිලි කරනකොට සීලය බෙද බෙදා දක්වුවා. දුතාංග පැහැදිලි කරනකොට නොඑක් නොඑක් දුතාංග බෙදලා දක්වුවා. ඒ වගේම දැන් සමාධියට එනකොට අපිට සමාධිය මේ එක්වැදෑරුම් දෙවැදෑරුම් තෙවැදෑරුම් සතරවැදෑරුම් පංචවැදෑරුම් විදිහට බුදුගොස්වාචාර්යන් වහන්සේ අපිට සමාධිය බෙදලා දක්වනවා. ඒ නිසා ඒ එක එකක් පිළිබඳව දැන් අපි විස්තර සාකච්ඡා කරමු. එතනදී අපට කියනවා තත්ත ඒකවිද කොට්ඨාසෝ උත්ථානත් හෝයේව ඒකවිද අවික්ෂේප ලක්ෂණයෙන් එක්වැදෑරුම් කියපු සමාධිය අවික්ෂේප ලක්ෂණය කියන එක උත්හානත් හෝ ඒව කියලා කියනවා. ඒක අර්ථය ප්‍රකටයි. උත්හානයි කියලා කියන්නේ උත්හාන කියන්නේ උඩුකුරුයි කියලා කියන එක. උත්හාන කියලා කියන්නේ උඩු බැලිය අතට කියලා කියන එක. උත්හානත්තෝ ඒව උත්හානත්තෝ ඒව කියලා කියනවා. උත්හානත්තහ කියලා කියන්නේ අර්ථය ප්‍රකටයි කියන අදහස. ඒ නිසා ඒකවිද සමාධි කොටහසය අපිට පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඒක පැහැදිලියි. දුවිද කොට්ඨාසයේ ඉඳලා තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. එහෙනම් දුවිද කොට්ඨාසයේ අපිට පළවෙනියෙන් එන්නේ උපචාර අර්පණා වශයෙන් සමාධි දෙවැදෑරුම්. උපචාර සමාධිය අර්පණා සමාධිය කියලා සමාධිය කොටස් දෙකක් තියෙනවා. දැන් මේ කොටස් අපි ඉගෙනගෙන දැනගෙන අවබෝධ අපි හරියට දැනගන්න ඕනේ. එතනදී අපි මෙන්න මේකයි උපචාර සමාධිය මෙන්න මේකයි අර්පණා සමාධිය කියලා කියන්න ගත්තොත් එතකොට අපි මේ පැහැදිලි කිරීම ටිකක් දීර්ඝයි. ඒ නිසා අපිට මෙතනදී අපිට කියනවා පැහැදිලි කරලා දෙනවා මෙන්න උපචාරයේ මෙන්න අර්පණාව. මොකක්ද උපචාරය කියලා කියන්නේ? අපිට කියනවා චන්නං අනුස්සතිත්ථානානං මරණ සතියා උපසමානුස්සතියා ආහාරේ පටික්කුල සංඥාය චතු ධාතු අවත්තානස්සාති ඉමේ සංවසේන ලබ්ධ චිත්තේ කග්ගතා යාච අප්පනා සමාදේනම් පුබ්බ භාගේ ඒකග්ගතා අයං උච්චාර සමාධි උපචාර සමාධිය ආකාර දෙකකට තියෙනවා කියනවා. මොකක්ද එකක් තමයි අනු අනුස්මති අනුස්මෘති භාවනා වශයෙන්. ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති යනාදී වශයෙන් අපිට සඳහන් කරන අනුස් දේවතානුස්සති කියන මෙන්න මේ අනුස්මෘති අනුස්සති භාවනා හයක් තියෙනවා. මෙන්න මේ අනුස්සති භාවනා හයේ අපට ලැබෙන සමාධිය උපචාර සමාධියක්. උපසමානුස්සති, මරණානුස්සති, ආහාරපටික්කුල සංඥා, චතු ධාතු අවත්තහාර. මෙන්න මේ භාවනා වලින් අපිට ලැබෙන සමාධියක් උපචාර සමාධියක්. ඒ නිසා අපිට උපචාර සමාධිය කියන එක පැහැදිලි කරනකොට කියනවා මෙන්න මේ කියන භාවනා වලින් ලබන චිත්ත ඒකාග්‍රතාවය. ඒ වගේම අර්පණා සමාධි වශයෙන් අර්පණා සමාධියට පූර්ව භාග වශයෙන් අපට ලබන චිත්ත ඒකාග්‍රතාවය. මෙන්න මේ කියන දෙකට තමයි කියන්නේ උපචාර සමාධිය කියලා. අනුස්සති භාවනා වශයෙන් ලැබෙන සමාධිය ඒකාග්‍රතාවය ඒ වගේම අර්පණා සමාධියට පූර්ව භාග වශයෙන් ලැබෙන ඒකාග්‍රතාවය. මෙන්න මේ දෙකට කියන අපිට උපචාර සමාධිය කියලා. අර්පණා සමාධි කියලා කියනවා පරිකර්මයට අනතුරුව අපිට ලැබෙන ඒකාග්‍රතාවය. දැන් මොකක්ද මේ කියන්නේ? දැන් අපි ආනාපාන සති භාවනාව වඩනවා නම් ගැම් කෙනෙක් ආනාපාන සති භාවනාව වඩද්දී ඒ ආනාපාන සති භාවනාවේ අපි නාසිකාග්‍ර කෙළවරේ සිත තියාගෙන ඉහළට සහ පහළට ගන්න හුස්ම රැල්ලට අපේ සිතේ ඒකාග්‍රතාවය ඒක එකඟ කරගන්න. මේ ඉහළට සහ පහළට ගන්න හුස්ම රැල්ලට අපි සිත එකඟ කරගන්නකොට අපිට අපේ සිත එකඟ වෙනවා නම් අන්න එතන මුලින්ම අපි ඇති වෙන්නේ පරිකර්ම සමාධියක්. ඒ අපි හුස්ම රැල්ල දිහා ඉහළට යන පහළට යන හුස්ම රැල්ල දිහා බලාගෙන ඒක මෙනෙහි කරනවට කියන පරිකර්ම කරනවා කියනවා. ඒ පරිකර්ම සමාධියට අනතුරුව අපිට උපචාර සමාධියක් පහළ වෙනවා. ඒ උපචාර සමාධියේ ස්වභාවය උපචාර සමාධියේදී සිදුවෙන කටයුත්ත තමයි අපි නීවරණ ධර්මයන් යටපත් වෙනවා. උපචාර සමාධියේදී නීවරණ ධර්මයන් යටපත් වෙනවා. යටපත් වෙලා අපේ සිතේ යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. හැබැයි තාම ධානයක් ලැබුවේ නැහැ. අන්න දැන් අපිට මේ උපචාර සමාධියේදී ධාන අංග අපට ප්‍රකට වෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධාන අංග අපිට මෙන්න මේ උපචාර සමාධියේදී ප්‍රකට වෙනවා. එතනින් ඉදිරියට ඒ ධාන අංග වලින් යුතුව අපි මේ උපචාර සමාධියද අපිට තියෙන්නේ කාමාවචර සිත් පහළ වෙන්නේ. ඒ කාමාවචර සිත ඉක්මවලා අපි රූපාවචර සිතකටපත් වීම තමයි අර්පණ සමාධිය කියලා කියන්නේ. ඒ නිසා පරිකර්ම සමාධිය ලබලා පරිකර්මයට පස්සේ අපේ සිත යම් විදිහට ඒකාග්‍රතාවයකටපත් වෙනවා එකඟ වෙනවා නම් හරියටම එකඟ වෙන්නේ මෙන්න මේ අර්පණ සමාධියදී. ඒකයි කිව්වේ පරිකර්මයට අනුව තියෙන ඒකාග්‍රතාවය. හැබැයි මේ ඒකාග්‍රතාවය කියන අර්පණා සමාධිය ලබන්න ඉස්සරලා අපි ඉන්නවා මේ දෙක අතර මැද්දේ පරිකර්මයක් ඒ අර්පණාවක් කියන දෙක අතර මැද්දේ ඉන්න තත්ත්වයක්. ඒකට තමයි කියන්නේ උපචාර සමාධිය කියලා. නිසා උපචාර සමාධියේදී අපි සිත එකඟයි. හැබැයි අපි තාම ඉන්නේ කාමාවචර සිත්වල අපේ සිත සම්පූර්ණ අර්පණාසිතකටපත් වෙන්නේ නැහැ. අර්පණාසිතකටපත් වෙනකොට අපි අපිට භාවනාවේ තියෙන ආනාපානසති භාවනාවේ හෝ වේවා කසින භාවනාවක හෝ වේවා තියෙන මේ ප්‍රතිභාග නිමිත්තත් අපේ සිතත් දෙක එකට එකතු වෙනවා. ප්‍රතිභාග නිමිත්තත් සිතත් දෙක එකට එකතු වීමෙන් තමයි අර්පණා සමාධියපත් වෙන්නේ. මේ නිසා ඒ අර්පණා සමාධිය ලබන්න ඉස්සරලා අපි ඉන්න සමාධියට තමයි කියන්නේ උපචාර සමාධිය කියලා. ඒ උපචාර සමාධියෙන් ඔබ්බට ගිහිල්ලා අපි අපේ පටිභාග නිමිත්තත් සමග සිත එකට එකතු වෙච්චි අවස්ථාවට කියන අපි අර්පණා සමාධිය කියලා. ඒ නිසා මේ විදිහට අපිට සමාධිය දෙවැදෑරුම් වෙනවා උපචාර සමාධි, අර්පණා සමාධි කියලා. ඒ වගේම ඊළඟට දෙවෙනි දුකය දෙවෙනි ද්විකය අපිට කියනවා ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි කියලා. ලෞකික සමාධිය කියලා කෙනෙක් කාම, රූප, අරූප කියන භූමි තුලේ තුනේ පහළ වෙන කුසල චිත්ත ඒකාග්‍රතාවය ලෞකික සමාධිය. ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත චිත්ත ඒකාග්‍රතාවය. ඒකට කියනවා ලෝකෝත්තර සමාධිය කියලා. සප්පීතික සමාධි, නිප්පීතික සමාධි කියලා දෙකක් තියෙනවා. සප්ප්‍රීතික සමාධියක් කියලා කියන්නේ අපි ධ්‍යාන ලබනවා නම් ධ්‍යාන ලැබීමෙන් අනතුරුව අපි ධ්‍යාන දෙආකාරයකට පැහැදිලි කරන්න පුළුවන් චතුෂ්ක ණය පංචක ණය කියලා ක්‍රම දෙකක්. චතුෂ්ක ණය ක්‍රමේදී ධ්‍යාන හතරයි තියෙන්නේ. පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා. පංචක ණයේදී චතුර්ථ ධ්‍යාන වලට අමතරව පංචක ධ්‍යාන පංචම ධ්‍යානය කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ චතුෂ්ක ණය වශයෙන් අපි සමාධිය පැහැදිලි කරගෙන යනකොට චතුෂ්ක ණය වශයෙන් පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන කියන දෙකේ තියෙන සමාධිය සප්පීතික සමාධිය. හැබැයි පංචකණය වශයෙන් යනකොට පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන කියන මේ තුන් අවස්ථාවෙන් තියෙන සප්පීතික සමාධියක්. නිප්පීතික සමාධිය කියන්නේ යනු චතුෂ්කණය නම් තතිය චතුත්ථ කියන ධ්‍යාන දෙකේ නිප්පීතික සමාධිය. පංචක ණය නම් චතුත්ථ පංචම කියන ධ්‍යාන දෙකේ තියෙන්නේ නිප්පීතික සමාධිය. ඉතින් මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. චතුෂ්ක ණයේ තියෙන්නේ ධ්‍යාන හතරයි. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන. ඒ අතරින් ප්‍රථම, ဒုတိ ය කියන ධ්‍යාන දෙක සප්පීතිකයි. තතිය, චතුත්ථ කියන දෙක නිප්පීතිකයි. හැබැයි පංචක ණයට යනකොට පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන මේ තුන සප්‍රේතිකයි. චතුර්ථ පංචම කියන දෙක නිප්පීතිකයි. ඒකට කියනවා ඔන්න සප්ප්‍රීතික ධ්‍යාන, නිප්පීතික ධ්‍යාන කියලා. ඒ වගේම සුඛ සහගත සුඛ සහගත සමාධි, උපේක්ඛා සහගත සමාධි කියලා කොටස් දෙකක් තියෙනවා. සුඛ සහගත සමාධි, උපේක්ඛා සහගත සමාධි. මොකද සුඛ සහගත සමාධියක් කියලා කියන්නේ චතුෂ්ක නාය ක්‍රමයට ගත්තොත් පඨම, ဒ ුතිය, තතිය කියන ධ්‍යානයන් වල සමාධිය සුඛ සහගතයි. පංචක නාය ක්‍රමයෙන් ගත්තොත් පඨම, ဒ ුතිය, තතිය, චතුර්ථ කියන හතරම සුඛ සංගතයි. පංචම ධානය විතරයි උපේක්ඛා සංගත වෙන්නේ. ඒ නිසා සුඛ සංගත සමාධිය උපේක්ඛා සංගත සමාධිය කියලා සමාධි දෙකක් තියෙනවා. ඊළඟට ඒකත් අපිට පුළුවන් මේ විදිහට වගුවකින් පෙන්වන්න චතුෂ්ක ණය ක්‍රමයට ගත්තොත් පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ තතිය ධ්‍යාන කියන මේ තුනම සුඛ සහගතයි. හැබැයි පංචක ණයේදී ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුර්ථ කියන මේ හතරම සුඛසහගතයි. මේ ණය ක්‍රම දෙකතම උපේක්ඛාසහගත වෙන්නේ චතුර්ථ ධානය සහ පංචම ධානය කියන අවසාන ධාන දෙක තමයි. ඒකට කියනවා ඒ නිසා සුඛසහගත සමාධි උපේක්ඛාසහගත සමාධි කියලා. ඊළඟට තියෙනවා හීන මධ්‍යම ප්‍රණීත කියන සමාධි තුනක් තියෙනවා. හීන සමාධි, මධ්‍යම සමාධි, ප්‍රණීත සමාධි. දැන් මෙතනදී අපි මේ මුලින් කතා කරපු මේ අපි කියන සප්පීතික, නිප්පීතික, ඒ වගේම සුඛසහගත, උපේක්ඛාසහගත කියන මේ සමාධි ටික පැහැදිලි කරන්නේ රූපාවචර සමාධි වශයෙන්. රූපාවචර සමාධි පිළිබඳව අපි ඉදිරියේදී සමාධිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරනකොට මේ හතර ගැන අපි දැනගන්නවා. ඒ නිසා මේ හතර පහ ගැන දැනගන්නවා. ඒකේ අපි කෙටියෙන් පැහැදිලි කරලා ගියොත් එහෙම මෙතන නැවත වාරයක් කෙනෙකුට මේ ගැන කියවලා අඩු කෙනෙකුට සමහර වෙලාවට මේක පැහැදිලි නැති වෙන්න පුළුවන් සමන් නැවත වාරයක් ඉදින්ට ආවේ. ප්‍රථම ධානයේ තියෙන ධානාංග පහක් තියෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව කියලා. අපි චතුෂ්කනාය ක්‍රමයෙන් යනවා නම් ဒုတိ ය ධානයට යනකොට විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක අපි අතහරිනවා. එතකොට ධානාංග දෙකක් අතහරිනවා විතක්කය සහ ਵਿਚාරය. මේ සදුතිය ධානයේ තියෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒ නිසා අපි සප්පීතික දහනයක් කියලා කියනවා දෙක. මේ චතුෂ්කණයට තෘතිය තෘතිය ධානයට යනකොට තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතියත් අතහරිනවා. ඒ නිසා දැන් තුන්වෙනි ධානය කියලා කියන්නේ නිෂ්ප්‍රීතිකයි. ප්‍රීතිය නැති ධානය. හතරවෙනි ධානය කියලා කියන්නේ ප්‍රීතිය නැති ධානය. ඒ නිසා අපි මේ චතුෂ්ක ණය ක්‍රමයේ ප්‍රථම, ဒုတိ ය දෙක සප්‍රීතික කියලා, තතිය චතුර්ථ කියන දෙක නිෂ්ප්‍රීතික කරේ. පංචක ණය ක්‍රමය කියලා කියන්නේ පංචක ණය ක්‍රමයට ආවහම එතනදී ප්‍රථම ධානයේ තියෙනවා විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා අංග පහක් තියෙනවා. එතනදී ဒုတိ ය ධානයටපත් වෙන ක්‍රමය ဒုတိ ය ධානයටපත් වෙන්නේ කොහොමද? චතුෂ්කමය ක්‍රමයේදී පඨම ධානය ලබාපු යෝගාවචරය ප්‍රථම ධානයේ වශී ප්‍රාප්ත භාවයටපත් කරගෙන ඒ ප්‍රථම ධානයෙන් නැගී සිටලා මේ ප්‍රථම ධානයේ ධානාංග ආවර්ජනය කරනවා. මේ ධානාංග ආවර්ජනය කරනකොට එයාට වැටහෙන්න ගන්නවා විතක්ක ਵਿਚාර කියන මේ ධානාංග දෙක එක්තරා විදිහට සමාධියට ටිකක් බාධාකාරී. ඉදිරියට සමාධියට බාධාකාරී. මේ නිසා මේ යෝගාවචරයා මේ චතුෂ්ක ණය ක්‍රමේදී ဒုတိ ය ධානයට යන්න මොකද කරන්නේ? එයා විතක්කේ සහ ਵਿਚාරේ ආදීනව සලකනවා. විතක්කේ සහ ਵਿਚාරේ ආදීනව සලකලා විතක්ක ਵਿਚාර කියන දෙකෙන් තොර ဒုတိ ය ධානයකට මමපත් වේවා කියන අදිෂ්ඨානයෙන් යුතුව නැවත වාරයක් ප්‍රතිභාග නිමිත්තක් සමග සිත එකතු කරනවා. ඒ වෙලාවේදී විතක් ਵਿਚාර කියන දෙකෙන් තොර ဒုတိ ය ධානයකටපත් වෙනවා. ඒතර මේ ක්‍රමයට තමයි චතුෂ්කණයේදී භාවනාව කරන්නේ. හැබැයි පංචකණයේදී ප්‍රථම ධානයටපත් වෙන යෝගාවචර ප්‍රථම ධානයේ වශී ප්‍රාප්ත භාවයටපත් කරගන්න. එයා විතක්ක ਵਿਚාර කියන දෙකේම ආදීනව දකින්නේ නැහැ. විතක්කේ පමණක් ආදීනව දකිනවා. විතක්කේ පමණක් ආදීනව දැකලා මේ විතක්කයෙන් තොර ਵਿਚාර සහිත ධ්‍යානයකට තමන්පත් වේවා කියන අදහසින් ප්‍රතිභාග නිමිත්ත සමග සිත එකතු කරනවා. ඒ කිරීමත් සමග ඔහු මේ ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානයට යනවා හැබැයි මේ ဒုတိ ය ධානයේ තියෙනවා පීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග සියල්ලම තියෙනවා. විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග සියල්ලම තියෙනවා. ඒ නිසා හතරක් තියෙනවා. පංචක දහන ක්‍රමයට ဒုတိ ය ධානය. ඊළඟ තුන්වෙනි ධානයට යනකොට එයා කල්පනා කරනවා එයා ආදීනව මෙනෙහි කරනවා මේ ਵਿਚාරේ ආදීනවයක්. ඒ අනුව ਵਿਚාරේ ආදීනවත් මෙනෙහි කරලා අන්න තුන්වෙනි ධානයකට යනවා. <clears throat> විතක්ක ਵਿਚාර කියන දෙකෙන්ම තොර ඊටි සුඛ ඒකාග්‍රතාවසයි තුන්වෙනි ධ්‍යානය. ඒ නිසා චතුෂ්ක ණය ක්‍රමයේදී ဒုတိ ය ධ්‍යානයේ කතා කරන මේ පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනම තමයි පංචක ණය ක්‍රමයේ කියන තතිය ධ්‍යානයේ තියෙන්නේ. ඒ නිසා මේ චතුෂ්ක ණය ක්‍රමයේදී ධ්‍යාන හතරක් කියන ක්‍රමයට ධ්‍යාන වැඩිීමේදී ලබන ဒုတိ ය ධ්‍යානයම තමයි මේ ධ්‍යාන පහක් විදිහට ලබන තති අධ්‍යයනයේදීත් ලැබෙන්නේ. ඒ නිසා ඒකයි අපි මේ සප්පීතික ධ්‍යාන යටතට ප්‍රථම ධ්‍යාන ဒုတိ ය ධ්‍යාන කියන දෙක දානවා චතුස්ක ණයේ. පංචක ණයේදී ප්‍රථම ධ්‍යාන ဒုတိ ය ධ්‍යාන තති අධ්‍යයන තුනම දානවා. ඒතර මේ සුඛසහගත උපේක්ඛා සහගත කියන තැනදිත් මේ කතන්දරේම තමයි. ඒ නිසා මොකද පංචකණයේදී පංචම ධානය තමයි සුඛසහගත මේ උපේක්ඛාසහගත වෙන්නේ. ඒ දක්වා සුඛය තියෙනවා. හැබැයි චතුෂ්කණයේදී තතිය ධානය දක්වා විතරයි සුඛය තියෙන්නේ. ඊළඟට හීන සමාධි, පනීත සමාධි, හීන සමාධි, මජ්ක්‍ධිම සමාධි, පනීත සමාධි කියලා සමාධි ආකාර තුනකට බෙදෙනවා. හීන සමාධියක් කියලා කියන්නේ සමාධිය ලබාපු මාත්‍රයේ කිසිම ආකාරයක සමාධිය වැඩිවීමක් කරලා නැහැ. වශී කිරීමක් කොහෙත්ම කරලා නැහැ. ඒ නිසා අන්න ඒ සමාධියට කියන හීන සමාධිය. ඒක ඊටාම ඉක්මනට නැති වෙන්න පුළුවන් අපිට. මජ්ජිම සමාධිය කියලා කියන්නේ ස්වභාවිත කරපු නැති. කියන්නේ වඩාත් වශී ප්‍රාප්ත භාවයට පත් කරගත්තේ නැහැ. හැබැයි සමාධිය ටිකක් වඩලා තියෙනවා. අන්න අපි කියන මජ්ජිම සමාධිය. ඒ වාගේම ප්‍රණීත සමාධිය කියලා කියන්නේ මොකද්ද වෙන්නේ මේකට? ප්‍රණීත සමාධිය කියලා කියන්නේ වශී ප්‍රාપ્ત භාවයටපත් කරපු සමාධිය. දැන් ප්‍රථම ධානයටපත් වෙලා ප්‍රථම ධානයටපත් වෙන යෝගාවචරය මේ ප්‍රථම ධානය ආකාර පහකට වශී කරනවා. ආවජ්ජන, සමාපජ්ජන, අදිත්තාන, වුත්තාන, පච්ච වේක්කන කියන මෙන්න මේ ආකාර පහට සමාධිය අදිෂ්ඨාන කරනවා. සමාධිය වශී භාවයටපත් කරනවා. ဒုတိ ය අධ්‍යානයත් මේ විදිහට ආකාර පහකට වශී භාවයටපත් කරනවා. තතිය අධ්‍යානයත් මේ විදිහට ආකාර පහකට වශී භාවයටපත් කරනවා. මේක යම් කිසි දෙයක් සිද්ධ වෙනවා මොකක් හරි. ඒ වශී પ્રાપ્ત කරපු සමාධියට තමයි අපි කියන්නේ මෙන්න මේ ප්‍රනීත සමාධිය කියලා. මේක මගේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා මදුරු සත්තු වහනවා වහනකොට ඒක මම හිතන්නේ ඊළඟ තත්ත්වයට යනවා. ඊට පස්සේ සවිතක්ක සවිචාරාදී වශයෙන් අපිට මේ සමාධිය වඩන්න පුළුවන්. අපිට වර්ග කරන්න පුළුවන්. සවිතක්ක සවිචාර සමාධිය, අවිතක්ක විචාරමත්ව සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය කියලා. සවිතක්ක සවිචාර සමාධිය කියලා කියන්නේ උපචාර සමාධියත් සමග ප්‍රථම අධ්‍යයනයේට. උපචාර සමාධියත් සවිතක්ක සවිචාරයි, ප්‍රථම අධ්‍යයනයත් සවිතක්ක සවිචාරයි. අවිතක්ක විචාරමත්ත කියලා කියන්නේ විතර්කේ නෑ හැබැයි ਵਿਚාරේ විතරක් තියෙනවා. එහෙම තියෙන්නේ පංචක ණයේ තියෙන ဒုတိ ය ධානය විතරයි. පංචක ණය ක්‍රමයේ තියෙන ဒုတိ ය ධානයේදී විතරයි අවිතක් ਵਿਚාරමත් වෙන්නේ. අවිතක් අවිචාර කියලා කියන්නේ විතක් ਵਿਚාර කියන දෙකෙන්ම නැති ධාන ဒုတိ ය ධානයේ ඉඳලා ශේසු සියල්ල ධාන චතුෂ්ක ණය නම් පංචක ණයට නම් තතිය ධානයේ ඉඳලා ශේසු සියලු ධාන අවිතක් අවිචාර ධාන බවට වෙනවා. පීතිසහගත සමාධි, සුඛසහගත සමාධි, උපේක්ඛාසහගත සමාධි කියලා තුනක් තියෙනවා. පීතිසහගත සමාධි කියලා කියන්නේ අපි පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන කියන දෙක පීතිසහගතයි. චතුස්ක ණයට නම්. පංචක ණයට නම් පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන කියන තුනම පීතිසහගතයි. සුඛසහගත සමාධි කියලා කිව්වහම චතුස්ක ණයට නම් තතිය ධ්‍යානය සුඛසහගතයි. පංචක ණයට නම් චතුර්ථ ධ්‍යානය සුඛසහගතයි. උපේක්ඛාසගත සමාධි කියලා කියනකොට අපිට කියනවා චතුස්ක ණයට නම් චතුර්ථ ධානයේ සමාධිය උපේක්ඛාසගතයි පංචක ණයට නම් පංචම ධානයේ සමාධිය උපේක්ඛාසගතයි. ඒකත් අපිට මෙන්න මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. චතුස්ක ණය වශයෙන් ගත්තොත් පඨම ධාන ဒုတိ ය ධාන කියන දෙක පීතිසහගතයි. පංචක ණයට නම් පඨම ධාන ဒုတိ ය ධාන තතිය ධාන කියන තුනම පීතිසහගතයි. සුඛසහගත වෙන්නේ චතුෂ්ක ණයතන ප්‍රති අධ්‍යානය පංචක ණයතන චතුර්ථ අධ්‍යානය උපේක්ඛාසහගත වෙන්නේ චතුෂ්ක ණයතන චතුර්ථ අධ්‍යානය පංචක ණයතන පංචම අධ්‍යානය ඒ වගේම තික කොටස යටතේ අවසාන තිකය පරිත්ත සමාධි මහග්ගත සමාධි අපමාන සමාධි කියලා. ඉතින් පරිත්ත සමාධි කියලා කියන්නේ උපචාර භූමියේ තියෙන සිතේ ඒකාග්‍රතාවය. ඒ කියන්නේ අර්පණාවටපත් වෙන්න කලින් උපචාරයේදී තියෙන චිත්ත ඒකාග්‍රතාවය ඒක කාමාවචරයි. ඒ නිසා අපි ඒකට කියනවා පරිත්ත සමාධියක් කියලා. උපචාර භූමියෙන් ඔබට අර්පණා සමාධි ලැබුවහම අර්පණාවේ රූපාවච අරූපාවචර කියන මේ සියල්ලම අපි කියන මහග්ගත සමාධි කියලා. ඒවා මහග්ගත සිත් තමයි පහළ වෙන්නේ. ඒ නිසා අපමාන සමාධි කියලා කියන්නේ ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත චිත්ත ඒකාග්‍රතාවයට කියන අපමාන සමාධි කියලා. ඒත් මෙන්න මේ විදිහට අපිට ටික වශයෙන් ටික වශයෙන් සමාධිය වර්ග කරගෙන එනකොට අපිට අවසානටම සඳහන් කරනවා මෙන්න මේ විදිහට තෙවදෑරුම් සීලය තෙවදෑරුම් සමාධි වෙනවා චතුත්ත්‍ත්තිකේ උපචාර භූමියන් ඒකාග්‍රතා පරිත්තෝ සමාධි උපචාර භූමියේ ඒකාග්‍රතාවයේ පරිත්‍ත සමාධියක් රූපාවචර අරූපාවචර කුසලයේ ඒකාග්‍රතා මහත්ගත සමාධි රූපාවචර අරූපාවචර කුසලයේහි ඒකාග්‍රතාවයේ මහත්ගත සමාධිය අරිය මග්ගස් අරිය මග්ග සම්පයුක්තා ඒකාග්‍රතා අප්‍රමාණෝ සමාධි ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත ඒකාග්‍රතාවේ අප්‍රමාණ සමාධියයි කියලා ටික කතාව අවසන් කරනවා. ඒ නිසා සමාධිය පිළිබඳව අපට පරිත්ත මහග්ගත අපමාන යන ආදි වශයෙන් තෙවදෑරුම් සමාධියක් තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ චතුෂ්ක වශයෙන් තියෙන සමාධියේ වර්ග කිරීම. ඉතින් ඒ නිසා අපි මේ චතුෂ්ක වශයෙන් වර්ග කිරීම ටිකක් අපිට දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා අපි චතුෂ්ක වශයෙන් සමාධිය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ වැඩසටහනේදී අපි මේ දක්වා සාකච්ඡා කරන්න තියෙන නිසා සමාධිය වශයෙන් සමාධි භාවනාව කෝ සමාධි කුමක්ද සමාධිය කියලා කියන්නේ. ඒ වාගේම ඒ සමාධිය පිළිබඳව කියනත් එහෙන සමාධිය, කවරාර්ථයේ සමාධිය, කානස්ස ලක්කන රස පච්චපට්ඨාන පදත්තානානි මේ සමාධිය පිළිබඳව ලක්කන රස පච්චපට්ඨාන පදත්තාන මොනවද කියන කාරණා ටික අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න තියදුනා. කතිවිදෝ සමාධිය කියපු කාරණේදී සමාධිය කී වැදෑරුම්ද? එක් වැදෑරුම් අවික්ෂේප ලක්ෂණයෙන් ඒ වගේම දෙවැදෑරුම් සමාධියක් තියෙනවා සෙවදරුම් සමාධියක් තියෙනවා, ශිවදරුම් සමාධියක් තියෙනවා, පස්වදරුම් සමාධියක් තියෙනවා. ඒ අතරින් අපි දෙවදරුම්, තෙවදරුම් කියන සමාධි වර්ගීකරණය සාකච්ඡා කරලා අවසන් කරන්න තියදුනා. අපි ඊළඟ වැඩසටහනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවදරුම් සමාධිය පිළිබඳව. ඉතින් මේ සමාධි භාවනාව පැහැදිලි කරන්නට මේ කර්මස්ථාන ගැනීම කර්මස්ථානයක් කොහොමද අපිට ලබාගන්නේ කියන කාරණේ පැහැදිලි කරන කම්මත්තාන ගහන නිර්දේශය අපි අද ආරම්භ කරන්න යෙදුනේ. එතන අපි ඊළඟ වැඩසටහන් ඔස්සේ තවදුරටත් මේ කමඨහනක් ලබා ගැනීමේ పూర్ව භාග කරුණු කාරණා ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වැඩසටහන මේ වැඩසටහන සමග සහ සම්බන්ධ වෙලා ඒ කරුණු කාරණා ඉදිරියටත් අපි සාකච්ඡා කරමු කියන මතක් කිරීමත් ආරාධනාවත් සමග මෙවනම් ඉතින් අපි අපි අද දවසෙත් අමතපදන් වැඩසටහන સમાપ્ત කරනවා. ඉතින් මේ වැඩසටහන පවත්වා ගන්න අපි ප්‍රභාත් මහත්මයල් නලින් මහත්මයල් ඇතුළු පිරිස ඉතාමත්ම උනන්දුවෙන් ඒ සඳහා යෙදලා සහ සම්බන්ධ කරලා මේ සංවිධානය වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ හැම සියලු කටයුතු වෙනින් අපි සියලු දෙනාට පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා. ඒත් සමගම මේ අපි මේ ධර්ම දානමේ කුසලය හැම සියලු දෙනා අනුමෝදන් වෙත්වා. මේ ධර්ම ශ්‍රවණය කරලා මිට අනාගතයේ අපි YouTube නාලිකා ඔස්සේ පවා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ අවබෝධ කරගන්න මේ භවනා මාර්ගයට එළඹෙන හැම සුළු දිනාතම මේ උතුම් නිවන් මාර්ගයේ ගමන් කරන්න තියෙන බාධක දුරු වෙලා සෝෂේම නිවන්ම ගමන් කර ගැනීමට ලැබේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදටත් අපි වැඩසටහන સમાප්ත කරනවා හැම සුළු දිනාතම පෙරවන් සරණයි